ස්වාමීන් වහන්සේ මං මහන වෙලා දැන් අවුරුදු 10ක් විතර වෙනවා. මං හැම තැනම හොය හොය ගියා මේක මොකක්ද කියන එක. ඉතින් ඊට පස්සේ මට දැනෙච්ච දේ තමයි මට දැනට තේරෙන දේ තමයි මං හිත දිහා බලාගෙන ඉන්නකොට මට වෙනදා අපි කියමුකෝ දැන් උදාහරණයකට අර මේ මයන් ගණන්නාට දීපන් කියන කතාව කියලා කියලා ඒ කියනකොට මට ඒ ස්ථාන තමයි මතකෙට එන්නේ. දැන් එහෙම නෑ දැන් අර කියන වචනේ යනවා යනවා වගේ එහෙම එකක් තමයි දැන්. ඒක මම මම මේක වැරදිද මොකක්ද ඒක මට තේරෙන්නේ නෑ දෙක නෙවෙයි නෑ. ආ ඒක නෑ ඒක කියන්නේ අපි ගාතාවක් කියනවා කියලා. ඔව්. ගාතාවක් කියනකොට ඒ ගාතාවේ තේරුම තමයි හිතෙන්නේ. ඒවලට හිතෙනවා. දැන් අපි මයංගනම් කියලා. එතකොට ඒ ස්ථාන මට මතකයට එනවා. ඔව්. ඒකම තමයි මේ ඉස්සෙල්ලා තිබ්බේ. දැන් එහෙම නෙමෙයි දැන් අර ගාතාව කියනකොට ඒ වචනේ පිට වෙනවා වගේ එහෙම එකක් දැනෙනවා. එතන එතන නැති වෙන එකක් දැනෙනවා. ඒක වැරදිද කොහොමද දන්නේ මට ඒක උත්තර පැහැදිලි කරගන්න පුළුවන් නම් වටිනවා. ඕක පැහැදිලි කරන එකද වටින්නේ මේ ධර්මයේ නිවන් මඟ පැහැදිලි කර ගන්න එකද වටින්නේ. නෑ ඒක තමයි ඉතින් ඒක මම දාන්නේ. මයංගන නාගදීපං කියනකොට මයංගනේ සිහි වෙනවා කියලානේ කියන්නේ. ඔව් ඔව් ඒ ඉස්සර. ඔව්. මුලට එතකොට දැන් එහෙම නෙමෙයි දැන් අර වචන කියනකොට මොකවත් නැහැ අර වචනේ පිට වෙනවා ඒ කියන්නේ ඒක ඒක නැති වෙන එකක් වෙනවා. ආ ඒකට අවධානය යොමු වෙන්නේ නැහැ. කියන්නේ මේ මෙනෙහි කරන ධර්මයේ වැදගත් වෙන්නේ. දැන් අපි හිතන විදිහට හිතනවනේ. දැන් අපි හිතුවොත් ඔතන මෙහෙම කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේනින් වහන්සේ හිතන්නේ හිතන දේ අනුව තමයි එක වෙනස් වෙන්නේ. අපි දන්නේ මේනින් වහන්සේගේ චිත්ත අභ්‍යන්තරයේ විතක්කේ මොකද්ද කියන එක. ඒ කියන්නේ දැන් මේනින් වහන්සේ මයංගනේ කියන විතක්කයට ගියොත් මයංගනේ සිහි වෙනවා. මේක එහෙමද මේක මයංගනේ දැන් මෙහෙණින් වහන්සේගේ කර්මස්ථානයක් විදිහට යම් කිසි මෙනෙහි කිරීමක ඉන්නවා නම් ධර්මයේ විදිහට මෙහෙම මේක සිතක් ඇති වෙනව නැති වෙනවා කියන එක දකිනවනම් මේ මොහොතේ සිතක් වෙනවා කියන එක සිතක්කට කියන්නේ වෙනවා කියන එක දකිනවනම් ඇති වෙනව නැති වෙනව දකිනවනම් සද්දය ඇති වෙනව නැති වෙනව තැනට එතනට විතක්කේ එනවා අරමුණ වෙනවා නමුත් ඔක්කොම සිතුවිලි සිතුවිලි සිතුවිලි ඒක හරියට නමුත් ඔතන ධර්මයේ නැහැ ඔව් එතකොට අර ශූන්‍යතාවය කියන තැන මොකද්ද ඔක්කොම පටලෝගෙන තියෙන බවකුත් පේනවනේ එතකොට <laughs> නෑ නෑ ඒක දන්නවා දැක්ක අපි දැක්ක පූස් පැටියෙක් ඉන්නවා අපි දැක්ක එතන තියෙනවා මේ තංගුස් නූලක් දැක්ක මේ ටික වෙලාවක් යනකොට හොඳට හිටපු පූස ඒකේ තියලා ගැලවෙන්න බැරුව ඒක නේද අපි ගොඩක් අය ධර්මය හොයන්න කියලා ඒක වෙනවා ඒක තමයි ඔව් ඒක තමයි මේ හරි සරලයිනේ අපි මේ ධර්මයේ කියලාත් ගන්න නැතුව මුකුත් හිතන්නේ නැතුව හිටපු කෙනෙකුට ඔයිට වැඩි සැහැල්ලුවක් දැනෙනවා අපිට ඒක. එහෙම නේද? එහෙම නේද? ඒ. ඔව්. මුකුත් හිතන්නේ නැතුව පොඩ ඇලවෙලා හිටියනම් කොච්චර සනීපයිද කියලා හිතනවනේ ඒක. මොකවත් මම ඉන්නකොට දැන් ඒම දාර හිතවිලි හැම එනවා අඩුයි හිත දිහා බලන ඉන්නකොට. එහෙමකකුත් තියෙනවා වෙලාව. මජ්ක්‍ධිම නිකායේ තියෙන කාලුදායි කියලා සූත්‍රය. දන්නේ නැහැ නේද? ඒ වගේ ප්‍රශ්න තියෙනවා ගොඩක් යාට. බුදුනාහසේ විසඳනවා. අන්තිමට පැවිදි වෙන්නත් අහනවා. ඕ ගොඩක් තියෙන ධර්මයේ තුල ඒ වගේ කතා. ආ එතකොට දැන් ඕවා උච්චර කරලා කොහොමද තේරුම් ගන්න කියලා දැන් කොහොමද? ඔබතුමගේ වයස කීයද? මට දැන් 60. කොහෙද ගම් පළාත කොහෙද ඔබතුමේ? ගම් නම් මං ගල් නැහැ නෑ ගම් පහ කියන හරියි. ගල් නැහැ ඔව්. ගල්නෑව තියෙන්නේ කොයි පාරද උතුරු මැද පළාතේ නේ? අහුනේ. අනුරාධපුර දිස්ත්‍රික්කේ මහා ඔව් අනුරාධපුර ප්‍රදේශයේ තියෙන්නේ. හොඳයි මෑණින් වහන්සේ ඉන්න පරිසරය නම් හොඳයි මේ ධර්ම මාර්ගය. නේ. මම දන්නේ මෙන්නේ කුඩියක් හදාගෙන. ආ මෑණින් වහන්සේගේ වයස කිව්වේ? 60යි. කිව්වේ කිව්වේ? අහු නෑ අහු නෑ ෆෝන් එක ලංකාවට කීයද 49 න් තමයි මහාන උනේ දැන් දැන් කීයද වයස අනේ වචන ඇහෙන්නේ කීයද 60යි 60යි ෆෝන් ෆෝන් එකේ ලංකාවට කතා කරත් හොදට ඇහෙනවා මේ මෙහෙනින් හංස මේ ඇත්තටම අපි මේ ධර්මයේ කියලා කතා කරාට මේකේ ඇත්තටම එහෙම ලොකු දෙයක් නැහැ. ඇත්තම කතාව. නමුත් ඒක එහෙම කිව්වොත් කාටවත් වැඩක් නැහැ. මොකද තේරෙන්නේ නැහැ මොකද. ආ ඒක නෙවෙයි. එහෙම කිව්වොත් මොකද තේරෙන්නේ නැහැ. මොකුත් නැහැ කියන එක තමයි අන්තිමට තේරුම් ගන්න මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ මොකුත් නැහැ කියන එක තේරුම් ගන්න එක තමයි. ඔව් අපි ඔකේට හොඳ කතාවකුත් දැක්කා. ඒ කියන්නේ චීනේ චීනේ හදපු චිත්‍රපටයක් දැක්කා. ඒක අර ෂාවලින් ෆිල්ම් එකක් ඒක. මේක ගිහි කාලේ ඒ කියන්නේ අර ගොඩක් කලින් දැකපු එකක්. ඒ කියන්නේ මේ ඒ ෆිල්ම් එකේ මේ චිත්‍රපටයේ මේ ලොකු මේ ශාවලින් ඉතින් ශාවලින් ටෙම්පල් කියලා නේ යන්නේ. ඉතින් එතකොට මේ මේ ලොකු සටනක් යනවා. ලොකු මේ ලොකු මේ දෙපැත්තකට විශාල යුද්ධයක් වගේ එකක් යනවා. කතා කරලා මේ කතාවම යන්නේ යුද්ධෙම තමයි. තනිකරම මේ ශාවලින් වලින් යන යුද්ධයක් වගේ සටන්කාමී ජවනිකා තියෙන මේක චිත්‍රපටයක්. මේ යුද්ධ කළ යුද්ධ කළ එක එක්කෙනෙක් දිනනවා. එක එක්කෙනෙක් දක්ෂයා දිනනවා වගේ. ඉතින් අර හැම එකම වගේ එක්කෙනෙක් දිනනවා. ඔක්කොම යා තේරම මරාගෙන යා විශාල සංහාරයක් කරගෙන ඔක්කොම අභිභාගෙන එනවා මෙතනට. දැන් ලේ ලේවා ඉලකම ඇද්දෙන් මෙයා මේක ජය අරගෙන එන්නේ. ඔයාගේ කට්ටියත් මැරෙනවා. බොහොම ටික දෙනා ඉතුරු වෙන්නේ. කීප දෙනා ඉතුරු ඒ අතර පණ ඇද ඇද වගේ තමයි මෙයාත් එන්නේ අන්තිමට මේගොල්ලෝ සටන් කරන්නේ මේ නිදානෙකට. ඒගොල්ලන්ගේ උත්තරීතර තියලා උතර විශාල මේ මේ මෙහෙක මේගොල්ලෝ විශාල ධනයකට තමයි සටන් කරන්නේ. අර ඒක ඒක ඒක ගන්න තමයි මේගොල්ලෝ මේ යුද්ධ කරන්නේ. ඊට මෙයා අන්තිමට ඕක දැන් කඩනවා. කඩලා දැන් ඕක විශාල මේ මේක මේ කඩලා මේක ඇතුළට ගිහිල්ලා මේ නිදාන කියන මේක ගන්නවා එළියට. ගත්තාම මේක දැන් අර ලොකුවට මේවා කරලා තියෙන රංගපෙට්ටිය වගේ විශාල මේකක්. ධර්මදානයක් තියෙන විදිහටමයි තියෙන්නේ. ඉතින් මෙයා ලොකු භක්තියකින් මේවා වන්දනා කරලා 아무තු විදිහට දැන් මේක අරිනවා. බලලා බලනකොට මේකේ තියෙනවා සන්නසක්. ඒක සන්නසත්වය. මේ සන්නස අරගෙන බලනවා දැන් මෙයා. සන්නස අරන් බැලුවම මුකුත් ලියලා නැහැ. ඔව්. එතකොට මෙයා බලනවා දැන් මේක මොකද්ද මේකේ තේරුම මේක ඇතුලේ මොකක් කරගෙන තියෙනවද මෙයා ගාව ඉන්න ඉතුරු ඉච්ඡාගෙන් පඬිතුයෝ වගේ දැන් ඉන්නවනේ මේ තේරෙනවා ඉන්නවනේ යාත්‍රික ගවේෂණා කරන අය ඒ එක්කෙනෙකුට මේක දෙනවා කතා කරලා. මේකේ තේරුම මොකද්ද කියලා. මේක සම්නත දෙනවා. මෙයාත් සම්නත බලනවා අරගෙන. ඊට පස්සේ මෙයාට hina යනවා. මෙයා කියනවා මේකේ තේරුම තමයි අපි ඔක්කොම ඔච්චර යුද්ධ කරත් අන්තිමට ඉතුරු වෙන්නේ මේ මිනි පෙට්ටිය වගේ එකයි මේක ඇතුලේ මුකුත් දාන්න බෑ කියන එකයි. මේක තමයි ඇත්ත. ඒ කියන්නේ ඇත්තටම අපිත් මේ ලොකුවට මේ නිවනේ කියලා ලොකු අරගලයක් කරාට මේක අන්තිමටම අවබෝධ කරන්නේ ඇත්තටම මේ ශුන්්‍යතාවය. හිස්කම. මේ අපිට බැරුව ඉන්නේ අපි මේ වැහිලා තියෙන සිතුවිලි වල ආත්ම දෘෂ්ටියෙන් තුල ගැලවෙන්නයි බැරුව ඉන්නේ. අතරම අපිට තියෙන්නේ නිස්සාරණයක් අත්හරින එකක් තියෙනවා. අපේ තියෙන යුද්ධය තමයි ආත්ම ආත්ම යුද්ධය. ඒ කියන්නේ අත්‍තරම කිව්වොත් මාර යුද්ධයක් තියෙන්නේ. ආත්මේම අනිත් පැත්ත තමයි මාරය. එකම කාසිය දෙපැත්ත. එක පැත්තක ආත්මය අනිත් පැත්තට මාරය. කාසිය කොයි පැත්තේ උඩ දැම්මත් මාරයා ඉන්නවා. ඒකට හේතුව අනිත් පැත්තේ මාරයා. ආත්මේ වැටුණත් මාරයාමයි. මාරයා වැටුණත් මාරයාමයි. ඒ කියන්නේ ඉන්නවා කියලා හිතුවොත් තමයි මාරයක් තියෙන්නේ. ආත්මයක් තියෙනවා තමයි මැරෙන කෙනෙක් කියන්නේ. දැන් මෙතනමයි තියෙන්නේ අපේ කතාව. දැන් අපිට කොහොමද ආත්මයක් හැදුනේ කියන එකයි අපි මේ අවබෝධ කරන්නේ. එතකොට ආත්මයක් හැදුනේ කොහොමද කියන එක අවබෝධ කරගොත් ඒක විඥාන මායාව මැජික් එක වගේ. ඒතකොට මැජික් එකේ මැජික් එකෙන්නේ මේක මැවෙන්නේ. නෑ මැජික් කරන හැටි තමයි අපි මේ මැජික් එක කොහොමද හැදුනේ කියන එක තමයි විඥාන මායාව අවබෝධ කරන එක. ඒක අවබෝධ කරන එක තමයි ප්‍රඥා භාවයතබ්බ විඥානම් පරිඤ්ඤය කියන්නේ. ප්‍රඥාව කියන්නේ විඥානේ අවබෝධ කරන එකයි. තේරෙනවද? මහා ප්‍රඥාව අවදි වෙනවා කියනවා මොකද්ද සීල සමාධි ප්‍රඥා ඔය හැම පැත්තෙම කියන්නේ ඕක තමයි සද්ධා වීර සති සමාධි ප්‍රඥා සත්පුජ්ජක ගත්තත් පංච ඉන්ද්‍රිය ධර්ම ගත්තත් බල ධර්ම ගත්තත් කොයි පැත්තෙන් ගත්තත් මේ ප්‍රඥාවෙන් ඇවිල්ලා නවතිනවා නේද මොකද්ද මේ ප්‍රඥාව කියන්නේ ප්‍රඥාව කියන්නේ අපේ මේ සිතේ මායාව දකින එකයි ප්‍රඥා භාවයේ සම්බා විඥානම් පරිමේය සිතේ මායාව දකිනවා කියන්නේ අවිද්‍යාව තුලයි මායාව තියෙන්නේ අවිද්‍යාව ආශේෂ විරාග නිරෝධෝ අවිද්‍යාව සින අපි දස සංයෝජන වල ගත්තත් සසර යන්නේ දස සංයෝජන ධර්මනේ දස සංයෝජනේ උද්දපරභාගී සංයෝජන උද්ධම්භාගී සංයෝජන කියලා කඩන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග රූපරාග පටිග උද්ධචා විද්‍යා ඒත් අවිද්‍යාවයි තියෙන්නේ පටිච්ච සමුප්පාදේ ගත්තත් අවිද්‍යාව පත්‍ය සංඛාර නේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප ඔමනේ යන්නේ නාම පච්ච සලායතන සලායතන පච්ච පස්ස පස්ස පච්ච වේදනා වේදනා පච්ච තණ්හා උපාදාන භව ජාත ජරා මරණ ශෝක පරිදේ ඔහොමනේ යන්නේ කතාව. හැම එකම තියෙන අවිද්‍යාවෙන් නේද එතකොට. අවිද්‍යාව නේද එතකොට මේ සේරම නැති කාන්තේ. එතකොට අපිට තියෙන්නේ මේ සත්‍ය අවබෝධ කරන්නයි. අවිද්‍යාවට විද්‍යාවනේ තියෙන්නේ. එහෙනම් අපිට තියෙන සත්‍ය අවබෝධ කරගන්න. අර බාවාරි බ්‍රාහ්මණයන් අහන ප්‍රශ්නේ වාවාරි බ්‍රාහ්මණයට කරන සාපේන හිස් බුදුන හත් කලකට පැලෙන්න කරන සාපේ තවත් බ්‍රාහ්මණේ. ඒතකොට වාවාරි බ්‍රාහ්මණයා ගෝලය යවනවානේ බුදුන් වහන්සේට. ඔය මොගරාජය මේ වන්නේ ඔකටනේ. බුදුන් වහන්සේ කියනවානේ හිස් බුදුන කියන්නේ මොකද්ද හත් කලකට පැලෙනවා මොකද්ද කියන එක වාවාරි බ්‍රාහ්මණයා දන්නේ නැහැනේ. ඕක දැනගන්න ගෝලෝ ටිකේ වන්නේ. ඊට පස්සේ බුදුන් වහන්සේ දේශනා කරනවා හිස් බුදුන කියන්නේ අවිද්‍යාවේ හත් කඩකට පැලෙන්නේ සප්තපොජ්ජංග වලින් කියලා. ඒ කියන්නේ ආත්මේ නැති වෙලා ගිහිලා නිවන් දකින්න එකයි කියන්නේ. නිවන් මාර්ග බුදුන් වහන්සේ කොහෙන් හැවුවත් ඕක නිවනට කරකවල තමයි ගන්න. කරකවල ගන්නවා නේ. කරකවල ගන්න ඔක්කොම නිවන් දක්කන තමයි බුදුන් වහන්සේ කරන්නේ කොහොමත් ඒක තමයි කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩය. පණිවිඩය. ඇත්තටම සත්‍ය කියන්නේ එතනමනේ තියෙන්නේ. ඒ කියන්නේ අපේරම ඉන්නේ දෘෂ්ටිය කාන්තාරකනේ. දෘෂ්ටි ගොඩක ඉර වෙලා ඉන්නේ. ඇත්තටම එතකොට අපිට කරන්න තියෙන මේ සත්‍ය කියන්නේ මේ සිත ගැනමයි අපිට අවබෝධය හැම දෙයක්ම දැන් අපි සතුට දුක හැම එකම මේ සිත ඇතුලේ කතාවක් තියෙන. කතාවක්. සිතමයි මේ කතාව බලනකොට මනෝපුබ්බංගම ධම්ම. අපි මේ එළිය කියලා හිතුවට අඹ ගහ නා ගහ නුග ගහ මාර ගහ කියලා එහෙම හිතුවට එහෙම දේවල් එළියේ නෑනේ අපිනේ කියන්නේ. ඔව්. දැන් මෙතන විදේශිකයෙක් આવොත් එක එක શબ્ද දානවනේ. චීන ජාතික එකයි ඉංග්‍රීසි අපි ඕක නිතරම කියන්නේ ඒකනේ ඒ කියන්නේ අපි කියන එක වචනයක්වත් ඇත්ත නෙමෙයි කියන එක නෙමෙයි කියන්නේ. ඔව් ඔව්. බොරු කියලානේ කියන්නේ. ඒතර බොරු ලෝකෙකනේ අපි ඉන්නේ කියලා තේරෙනවානේ. අපි හිතන එකක් අපි හිතන දේවල් ඇත්ත නෙමෙයි විතරක් නෙමෙයි අපි හිතන් ඉන්න අපිට දැනෙන ඔක්කොම බොරුනේ. මායාවක්. බොරු. අපි හිතනවා මේ රත්තරන් වටිනවා යකඩ වටින්නේ නැහැ. සමහර වෙලාවට රත්තරන් වලින් ගෙවල් හදන්න බෑනේ. සමහර වෙලාවට බැලුවාම යකඩෙත් ඒ ඕන වෙනවනේ. ඕන වෙනවා. ඉන්නේ වගේ. රත්තරන් වටිනවද? නැහැ. රත්තරන් වලින් ගෙවල් හදන්න බෑ. නැහැ. ඒක යකඩෙන් වටින. <laughs> ඒත් අපි කියන්නේ නැහැ නේද රත්තරන් වටිනවා කියලා මොනේ කියන්නේ. මේ වගේ හරි පුදුම හිතනවා මේක. ඒ කියන්නේ අපි හිතන විදියට හිතෙනවා. අතර අපි දේශනා ඇහුවොත් නම් මේවා හරි පුදුම විදියට අපි ගලවනවා. අපි පෙන්නනවා මේ ඇසට එන්නේ වර්ණයක් නම් කනට එන්නේ ශබ්දයක් නම් නාසයට ගඳක් නම් දිවට රසක් නම් කයට උණුසුම සීතල තද ගතිය නම් කොහෙන්ද එන්නේ ආත්මයක්? නෑ. ඉපදෙනකොටවත් නෑනේ කතාව. ඉපදෙනකොට මේ ප්‍රවාසවල පුංචි දරුවට එහෙම කතාවක් නැහැ. පුංචි දරුවට කෙලෙස් නැහැ. ඉරිසියාවක් නැහැ, වෛරයක් නැහැ, ක්‍රෝධයක් නැහැ නේ. තණ්හාවක් නැහැ. ඉතින් එයා එහෙම මිටියන් ඉවරයි. ඉතින් දැනුත් අපි එහෙම මිටියන් හරිනේ. ඒක පුරුදු වෙනවනේ. පුංචි දරුවා මුකුත් දන්නේ නැහැ. අපි මුකුත් දැනගන්න හොඳ නැහැ. යන්නේ ඒක තමයි වැඩි. අපි දන්නවා වැඩි ඔයාලට. නෑ නෑ ඔක්කොම නැති කරන්න ඕන. ඒතකොට පිස්සෙක් වෙයි නේ. එහෙමනේ කියන්නේ. සමාජය කියන්නේ ඔක්කොම මුකුත් දන්නේ නැත්නම් පිස්සෙක් වගේ නේ අඟුලට ගිහින් දාන්න. නේ. ඔව් නේ. ඒක හොඳයි නේ කියන්නේ. <laughs> කියන්නේ මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනා කියන්නේ මේ සමාජයේ සේරම අර සේරම යන්නේ අනුසෝතේනේ ගඟ ගලන අතරනේ ගලන්නේ නේද පටිසෝතේනේ එකෙක් ගියොත් එයාව අඟුට දානවමනේ අනිවාර්යයෙන් අන්න ඒක තමයි වෙන්නේ ඇත්තටම <laughs> මේ සත්‍ය තමයි අවබෝධ කරන්නේ මේ සත්‍ය අවබෝධ කරගෙන හැබැයි අඟොඩ යන්නේ රැවටුනොත් සත්‍යෙට රැවටුනොත් සත්‍යෙට රැවටෙන්න හොඳ නැහැ. ඒ කිව්වේ මෙලවත් නිදිලා එලවත් නිදිලා දෙලොවම සමවාසය කරනවා කියේ සත්‍ය කියන්නේ අවබෝධ කරගන්න ධර්මයක්. සත්‍ය කියන්නේ නිවන කියන්නේ අවබෝධ ඥානයක්. නිවන කියන්නේ අවබෝධ කරගන්න දෙයක්. තේරෙනවද? නිවන නිවන අත්‍තරම නිවන් දකිනවා කියන්නේ මේ සත්‍ය අවබෝධ කරගත්තා නම් අත්‍තරම එතන ගින්නක් නැහැ. හැබැයි ගින්නක් නැහැ කිව්වම සත්‍ය අවබෝධ කරගත්තා කියලා කියවන්න හොඳ නැහැ. උඩපණින්න හොඳ නැහැ. දඟලන්න හොඳ නැහැ. එතකොට පිස්සංගුරුට ගිහින් දානවා. හරි හරි. අන්න ඒක තමයි දැන් ඉන්න රහතන් වහන්සේට වෙලා තියෙන්නේ. අන්න ඒක තමයි වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ. සත්‍ය අවබෝධ කරාට පස්සේ මෙතන කෙනෙක් නැහැනේ. එතකොට <laughs> ඉහෙඬව ඉන්න ඕනි කියලා දන්නේ නැහැ. මම රහත් කියලා කියන්න ගිය ගාම ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. එතන කෙනෙක් ඉන්නවනේ. එතන එතකොට 30ක් තමයි ඉතුරු වෙන්නේ. ආ එතකොට 20ක් තමයි ඉන්නේ. ඒ කියන්නේ භාගයට දැනගත්තාම හරි තමයි. සම්පූර්ණයෙන් දැනගත්තොත් මොකද වෙන්නේ? ඔක්කොම අවබෝධ කරගෙන නිහඬව ඉන්න එක. කලබල ගැටෙන්නේ නැහැ කිසිම මෙලවත් මිදලා එලවත් මිදලා දෙලොවම සම වාසය කරන කියන්නේ අර බුදුන් වහන්සේ පැහැදිලි කරන ධර්මයේ දිහා බැලුවම තේරෙනවා නොඇලී නොගැටි වාසය කරනවා කියප එක. නොඇලී නොගැටි වාසය කරනවා නම් නිහඬව ඉන්නවා කියන එකයි. අම්මා අවබෝධය තියෙනවා. ඒ වුණාට පුංචි දරුවොත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. හැබැයි අම්මගේ පඬිතකම් කියන්නේ කිව්වොත් පුංචි ළමයි එලවනවා අම්මා. අම්මා යන අම්මා නක්කා කරලා කියන්නේ. ඕක තමයි දැන් කියන්නේ. ඒතකොට අම්මා දැනගන්න ඕනේ මේ පඬිතකම් පැත්තකින් තියලා පොඩි උන් එක්ක ඒ විදිහට සෙල්ලම් කරන්නේ. අන්න ඒක තමයි. අවබෝධය තුල සිද්ධ වෙන්නේ. කණ්ණාඩියේ දෙයක් නැහැ කියලා අපිට අවබෝධයි. කලබල වෙන්නේ නැහැ කණ්ණාඩිය ඔක්කොම පේනවා. අපි ඒකට කම්පනයක් නැහැ. අකොප්ප චේතු විමුක්තිය. අකම්පිතයි. අන්න ඒ වගේ තමයි. මේ ධර්මය අවබෝධ වුණාම බාහිර ලෝකේ අපිට ඇහෙන මේ හැම දෙයක්ම શબ્දයක් විතරයි. අපිට මේ පේන ඔක්කොම වචන කියන්නේ ශබ්ද විතරයි. අපි පේනව නෙමෙයි ඇත්තටම සිතුවිලි තියෙන්නේ. අපිට කවදාවත් බාහිර හම්බ වෙන්නේ අපි මේ විඤ්ඤාණ මායාවට කොටු වෙලා ඉන්නේ. අපි හිතනවා කියන්නේ මේ කියන හැම වචනයක්ම විඤ්ඤාණ මායාව ඇතුලේ ශබ්ද වර්ණ එකතු වෙන එකක් විතරයි. ශබ්ද වර්ණක ආත්ම කතාවක් නැහැ. තේරෙනවද? දැන් අපි පේනවා නෙමෙයි හිතනවා. එතරම් ඉතින් තියෙන්නේ. අපිට කවදාවත් එළියට එන්න බෑ. දැන් මම කොහෙද ඉන්නේ? මමද බත් කෑවේ. කටර දානවා බඩට යනවා එළියට යනවා. තා පැත්තකින් බලන්නකො. මේ දිවට දැනෙන එක මමද? කනට දැනෙන කර්ණ සංකප්පල හෙලන එක මමද? චක්කු ප්‍රාසාදයේ ඇහැට අර කණ්ණාඩිය වගේ ප්‍රතිබිම්බ මමද? කොහෙද මම ඉන්නේ? මම හදන්නේ නෑ එතකොට නේද? මේ මනෝවිඤ්ඤාණයෙන් නේද මේ කියන්නේ පොත මේසේ ඇඳ දුව පුතා කියලා. ආයතන විඤ්ඤාණ වලට එන්නේ ඇසට ශබ්ද ඇසට වර්ණ විතරයි කන්ට ශබ්ද විතරයි නාසයට ගන්ධය විතරයි දිවට රස විතරයි කයට උණුසුම් සීතල විතරයි ඒව එකකවත් නැහැනේ පොත මේසේ ඇඳ ඔය එකක්වත් නැහැනේ ඉරහඳ රත්තරන් රිදී අනමන මොකක්වත්ම කතාවක් නැහැනේ නමුත් මේ ශබ්ද වර්ණ එකතු වෙන එක නේද මේ කතාව ඒක නේද මනෝවිඤ්ඤාණයක් තියෙන්නේ ඒක නේද මන ආයතනයක් තියෙන්නේ හැබැයි ඒක එතනම නේද සකස් වෙන්නේ. දෙයක් දකිනකොට ඒක එන්නේ වර අපිටම චක්කු විඤ්ඤාණ සිතක් කියලා. හැබැයි ඒක දැනගන්නේ සිත මනෝ විඤ්ඤාණය. මේක පොතක්, මේසයක්. ආයතනය කියන්නේ මනෝ විඤ්ඤාණය දැන ගැනීම. ඒ ඒකනේ සතරාතිපට්ඨානේ වඩනකොට කායනුපස්සනාවේදී කියන්නේ. නේ කායනුපස්සනාව කියන්නේ මේ අපි අපි මේ මේ මේ කය මමේ කියලා හිතන් ඉන්න එක මිදෙන එක. විනය්‍ය ලෝකේ. නේ මේ හැමෝම හිතන් ඉන්නේ මේ කය මමේ කියලා. ඒක දෙතිස් ඔතන ඉන්ද්‍රිය පරෝපරය බැලුවොත් එහෙම නේ. උතන අපි කතා කරනවා ධාතු මනසිකාරය ඉන්ද්‍රිය පරෝපරය භාවනාව නේ. අපි ආනාපාන සති භාවනාව නව ජීවිතිකේ ඔහොම කියලා නේ. කායරපස්සනාව වඩන ආකාර කියනෝනේ. බලන්නකො උතන කෙනෙක් නැති බවනේ පෙන්නන්නේ. දැන් අත්ති මස්මින් කායේ කේසා ලෝමා නකා දන්ත තතෝ මන්සන් නහරු අට්ටි අට්ටි මිජ්ජා වක්කං හදයා යක්කං කියලා 35 කුණ පොළට බෙදනෝනේ. ඒ 32කට බෙදුවා මම කොහෙද ඉන්නේ? මම නෑ. එතන එතන නෑනේ මම කියලා කොටසකුත්. අන්න ඒක. <laughs> මම නෑ ඕක බලන්න තමයි ඔක් කරන්නේ. ඉන්ද්‍රිය පරෝපරේ භාවනාව වඩනවා කියන්නේ ඕක මෙනෙහි කරන එකයි. දැන් ධාතු මනසිකාරය බලන්න ඒත් ඕකනේ. දැන් ඕකේ පටවි වලට බෙදෙනවා, ආපෝ වලට බෙදෙනවා, තේජෝ වලට බෙදෙනවා. දැන් මම කොහෙද? ඒත් මම නෑ. හැම තැනම ඕකයි තියෙන්නේ. දැන් මෙතන කානුපස්සනා කියන්නේ වේදනානුපස්සනා කියන්නේ චිත්තානුපස්සනා කියන්නේ ධම්මානුපස්සනා කියන්නේ ස්කන්ධයමයි. රූප වේදනා සංඥා සංකාර විඥානයමයි. මේ දෙයක් හැදෙන හැටි කියන්නේ. මේ දෙයක් හැදෙන්නේ නැති බව අවබෝධ කරන්නයි විනීය ලෝකේ අවිද්‍යාව දෝමනස්සානම් කාය කායනුපස්සී විහෙරති. ඒ විනීය ලෝකේ ලෝකයක් නැති බව දකින්නයි තියෙන්නේ. සතර හතිපට්ඨානේ වඩනවා කියන්නේ ලෝකයක් නැති බව දකින්නවා කියන එකයි. මම නැති බව දකින්න එකයි. මේ වේදනාව මගේද? වේදනානුපස්සනාව වඩනකොට මේ වේදනාවේ මම ඉන්නේ කොහෙද? කකුල වදින එක මමද? දැන් කායනුපස්සනාව වැඩුවා මේ ශරීරය මම නෙමෙයි කියලා දැක්කනේ. මැරෙන්නේ හිතනේ. ස්පාක් වෙනකන් හිතනේ ඇති වෙන්නේ නැති වෙන්නේ. දැන් ආස්වාස ප්‍රාසව නවතිනකොට නේ සිත නැති වෙනවනේ සිතනේ මැරෙන්නේ සිත නැත්තම් කයෙන් වැඩක් නැහැ නේ වල්ලා දානවනේ නේ එතකොට මේ අපි කිය ඇඟිල්ලක් කපනවා කකුල් දෙක කපනවා අත් දෙක කපනවා එතකොට මේ මගේ ඇඟිල්ලක් නැහැ මගේ කකුල් දෙක නැහැ මගේ අත් දෙක නැහැ එතකොට මම කොහෙද මම ඉන්නේ මනසේ මනස කියලා දෙයක් තියෙන මොලේ ඇතුළේද නැහැ සිත තියෙන තරක් නැහැ නේ ආලෝකයේ තියෙනකොට පේනවා නම් ඒක ඇඟ ඇතුලේ කියන්න බෑ ආලෝකයටයි හිතන්නේ නේ ශබ්දයට ඇහෙනවා නම් ඒක ශබ්දයටයි හිතන්නේ එහෙනම් මේක ඇඟ ඇතුලේ කතාවක් නෑ තරංග වගේ මේ මේ සිත කයද නැහැ. කය කොහෙවත් නැහැ. එතකොට දැන් එතකොට දැන් අපේ වේදනානුපස්සනාවට එනකොට වේදනාවට දැන් මේ කයට දැනෙන එක මගේද? දැන් කකුල කොහේ හරි වදිනවා. ඒ වේදනාව මගේද? නේ බඩේ කැක්කුමක් එන බඩේ වේදනාව මගේද? ඔළුවේ කැක්කුමක් එන වේදනාව මගේද? කයට දැනෙන එක මගේ වෙන්නේ නැහැ. දැන් දිවට දිවට දැනෙන එක මගේද? නාසයට දැනෙන එක මගේද? කන්ට දැනෙන එක මගේද? ඇසට දැනෙන එක මගේද? මම කොහෙද ඉන්නේ? අර මනෝවිඤ්ඤානේ මම කියලා හිතන එකක් විතරයි. කණ්ණාඩිය දැකපු එක්කෙනා මම කියලා හිතාගෙන මට මේ දැනෙනවා. දැන් පොත පොත දකින්න මම ඉන්නවා. ඒ තම මම. ඒක දකින්න මම ඉන්නවා. මේසේ මේසේ දකින්න මම ඉන්නවා. මොන සිතද එන්නේ ඒකේ මම ඉන්නවා. කොහෙද ඉන්නේ? දෘෂ්ටිය තුල. එහෙම කෙනෙක් ඉන්නවද? නෑ. දකින්න පුළුවන්ද? මම නැතුව ලෝකයක්. මම නැතුව. කන්නේ මමද? නෑ. කට දානවා බඩට දානවා එළියට යනවා. මමද කෑවේ? නෑ. වතුර කට දානවා බඩට දානවා එළියට යනවා. මමද බිව්වේ? නෑ. තිබයි කියේ කවුද? සිත. සිතට වතුර බොන්න පුළුවන්ද? බෑ. බඩගිනි කියේ හිත. හිතට බත් කන්න පුළුවන්ද? බෑ. ඇවිදින්නේ කවුද? සිත. සිත කියන ඇවිදිනවා කියලා. සිතට ඇවිදින්න පුළුවන්ද? බෑ. සිතට මොකුත් කරන්න පුළුවන්ද? නෑ. ආත්මයක් කොහෙද තියනවද? නෑ. කොහෙද ආත්මයක් තියෙන්නේ? ඒක දෘෂ්ටියක්. සක්කාය දෘෂ්ටි කිව්වේ ඒකයි. හේරම තියනවා කියලා ගත්ත දෘෂ්ටියයි සක්කාය දෘෂ්ටිය. හරිනේ? <laughs> දැන් නිවන් දකින්න පුළුවන් නේ? සාදු මගේ බීටට අහපු නැති බලන්න. ඇත්තටම <laughs> දැන් හැමතැනම දැන් කමටහන මොකද්ද මේ නින්න වහන්සේගේ? මම ඉන්නේ කොහෙද කියලා බලන්න. මම නැත්තම් ඒ නිවන් මගයි. මෙතන කිසිම තැනක මමෙක් නැති බව දකිනවනම් ඒ දකින්නෙම නිවනයි. අන්න චේතෝ විමුක්තිය, චේතෝ විමුක්තිය. අපි අපිට ඇහැට අර අපිට චක්කු ප්‍රාසාදයට වර්ණාරම්මණයක් එනකොට අපි කියනවා ඒ අස කියන්නේ පේන බවනේ මස් හැ නෙමෙයිනේ මරණ කෙනාටත් තියෙනවා. එහෙනම් අස කියන්නේ පේන බව නම් අපි කියන්නේ පොතක්. මේසයක් අඳක්. එතකොට උතන තියෙන ශබ්ද වර්ණ එකතු වෙන එකක්. ඒක මනෝවිඤ්ඤාණකින් සකස් වුණු එකක්. මොකද අසට වර්ණ විතර නම් ශබ්ද එකතු වෙන විදිහක් නැහැ. මේ පැත්තේ පොත කිව්වොත් ඔය පැත්තට පොතක් රූපයක් ලැබෙනවනේ. එහෙනම් එහෙනම් එතන ශබ්දකුයි වර්ණකුයි තියෙනවා. මෙතනින් ආවේ ශබ්දයක්නේ. ඔතනින් ලැබෙන්නේ වර්ණයක්නේ. වර්ණයක්. රූපයක්. එහෙනම් එතන ශබ්ද වර්ණ එකතු වෙන එක නේද මේ සම්පටිච්ඡන්න වෙනවා කියලා කියන්නේ. ඒක නේද මනෝවිඤ්ඤාණය කියන්නේ. ඒක නේද විඤ්ඤා චිත්තානුපස්සනාව කියන්නේ. ආයතන විඤ්ඤාණ වෙනයි මනෝවිඤ්ඤාණය වෙනයි කියලා මනෝවිඤ්ඤාණයෙන් දැනගැනීම ඉන්නේ කියලා ගන්න එක නේද? චිත්තානුපස්සනාව මේක දකින්න එක නේද? අන්න චිත්තානුපස්සනාව. එතකොට එතනත් කෙනෙක් නැහැ. දැන් මේ සිතද මම කියන්නේ. සිතේ මම කියන්නේ දෘෂ්ටියක් විතරයි. එහෙම ආත්ම කතාවක් නැහැ. ශබ්ද වර්ණ වල ආත්ම කතා නැහැ. අන්න ධම්මායතන කියන්නේ ධම්මානුපස්සනාව වඩනවා කියන්නේ අපි මේ ධර්මතාවයේ දකිනවා මම නැතුව ලෝකේ දකිනවා. අන්න මේ දෙනවා. සතර අතිපට්ඨානේ වැඩුවා කියන්නේ විනේය ලෝකේ අවිද්‍යාව දෝමනස්සරං අන්න සතර සතිපට්ඨානේ වඩන්නේ විනේය ලෝකේ අවිද්‍යාව දුක්ඛ දෝමනස්ස නැති වෙන්නේ ලෝකයක් නැති බව දැක්කොත් විතරයි. සතර සතිපට්ඨානේ වැඩෙන හැටි දැන් දැක්කනේ. වේදනා, රූප වේදනා, සංඥා සංකාර විඥාන තමයි අපි ස්කන්ධය කිව්වේ. ස්කන්ධයෙන්මයි අපි මේ ලෝකයක් හදාගෙන තියෙන්නේ. එතකොට අපි ඒක තියනවා කියලා ගත්ත එකයි උපාදාන කරගත්ත කියන්නේ. එහෙම වුණොත් එතන භවයක් තියෙනවා, පොතක් තියෙනවා නම් භවයක් තියෙනවා, භවයක් තියෙනවා නම් අන්න ජාතිය, ජරා, මරණ, ශෝක පරිදේව තියෙන්නේ දෙයක් තිබ්බොත් විතරයි. ආයතන වලින් හැදුණු ලෝකයක් සලායතන ලෝකෝ ලෝකෝ කියලා කියන්නේ. ආයතන වලින් හැදුණු ලෝකයක් ඒක සංඛාර ලෝකයක් ඒක ශබ්ද වර්ණ එකතුණු එකක් සකස් තුණු ලෝකයක් සංඛාර ලෝකයක් ආයතන ලෝකයක් සංඛාර ලෝකයක් එතකොට ඒක සිත තුළම වෙන ලෝකයක් කිව්වේ අන්න චිත්තේන නියති ලෝකෝ එළියේ තියෙන එකක් නෙමෙයි අපිට කවදාවත් මේ සිතට එළියට එන්න බෑ එතකොට අපි කියලා කෙනෙක් නෑ සිත කියලා දෙයක් නෑ මේ සිත කියන්නේ වේගෙට සකස් වෙන අර එතන එතන ප්‍රසාද වෙන ස්පාක් වෙන එකට. දැන් මේ ආලෝකයට ස්පාක් වෙනවා. වර්ණයක් පේන. දැන් මේ ශබ්දයට ස්පාක් වෙනවා. ශබ්දයක් එනවා කපුටෙක් කෑ ගහනවා. දැන් මේ කකුල පොළවේ වදින තදගතිය. අන්න මේ එතන එතන සිත දකින්න. අන්න එතන එතන දකින්න එකයි ප්‍රතිපදා. තත්‍රාත්‍ර විපස්සති. එතන එතන නේ විදසුන් නුවණින් දකින්න. එහෙනම් යෝනිසෝ මානසිකාරේ මේ සිතට එන අරමුණට දකින්න තියෙන සිහිය. අන්න එතනම යථාභූත ඥාණයෙන් සත්‍ය දකිනවා. ඒක හැදෙන එහෙම දෙයක් නැති බව. අන්න මෙයයි නිවන් මඟ. මෙහෙම දකිනවා නම් සත්‍ය දකින්න ඕනි. හැබැයි සුතමේ ඥාණය මෙතනදී වැදගත්. ඒ කියන්නේ කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩේ අසාධනගත ධර්මයේ ලෝකයක් නැති බව දකින්න දැකීමයි. වැදගත්. සත්‍ය පුජල කතාවක් නැහැ. චක්කු නිචතෝ අනිචතෝ අනිච්ඡම් බන්තේ කිව්වේ ඒකයි. මහණෙනි අස නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි ස්වාමීනි. අස කියන්නේ පේන බවට. අපිට පේන්නේ පොතක් මේසයක් ඇඳක්. එහෙනම් අපි හිතනව නේද මේ ශබ්ද වර්ණ එකතු කරන්නේ පොත කියන්නේ ශබ්දයන්නේ. ශබ්දයක් පේන විදියක් නැහැනේ. අන්න චක්කු නිච්චතෝ අනිච්චතෝ. ඒ කියන්නේ අපි හිතන දේ බාහිර නැහැ කියන එක. අනිත්‍යයි කියන්නේ අවබෝධ කරන දෙයක්. අනිත්‍යයි කියන්නේ දෙයක් නැහැ කියන එක නෙමෙයි. අවබෝධ කරන දෙයක්. මේක හැදෙන හැටි දකින්න එක. ඒක දැක්කොත් තමයි ශබ්ද වර්ණ එකතු වුණු එකක් බව දකින්නේ. එහෙම වුණොත් ඒක බාහිර නැති බව දකින්න එකයි අනිච්ඡම් බන්තේ කියේ. එහෙම දෙයක් බාහිර නැති බවයි කියන්නේ. අපි හිතන දේවල් බාහිර නැහැ. අන්න එහෙමනම් දුකද සැපද දුක්ඛම් බන්තේ මහණෙනි අස අනිත්‍ය නම් දුක නම් ආත්මයක් තියනවාද මේ මේස කියන්නේ ආත්මයක්ද පොත කියන්නේ ආත්මයක්ද නෝ හේතම් බන්තේ ධර්මය උතනයි තියෙන්නේ අපි දෘෂ්ටියකට කොට වෙලා ඉන්නවා මේක දකින්න මහා නුවණකින් කනකොට නේ ප්‍රතිරික්ෂා කරනවා නේ පටිසංකා යෝනිසෝ ඊලාන පච්චම් පටිසේවා පටිසංකා යෝනිසෝ පින්ඩ පාතම් පටිසේවායි. පටිසංකා යෝනිසෝ සේනාසනම් පටිසේවායි. පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවායි. පටිසංකා කියන්නේ මේ ඇත්ත බාහිර අනුසෝතේ අනේ විදිහට දකින්න එකක් නෙමෙයි. ඇත්ත කරගන්න එකක් නෙමෙයි බාහිර. එහෙම දෙයක් නැති බව දකින්න එකයි. තේරෙනවද? පටිසෝතේට පටිසංකා අපි මෙතන සත්‍ය දකින්න යෝනි. යථාභූත ඥානය තියෙනවා. අන්න එහෙම වුණොත් එනේන අරමුණේ සත්‍ය දකිනවා. අන්න ආස්වාද ආදීන නිස්සාරණ දකිනවා කියේ ඕකටයි. දැන් ගොඩක් අය හිතනවා ආ මේ පොත තියෙනවා පොත ආස්වාදයේ දකිනවා. ආ පොතේ ආදීනව දකිනවා පොත කැඩෙනවා විතරක්. ආ පොත ඉතින් අන්න නිස්සාරණය දකිනවා. ඕක නෙමෙයි ආස්වාද ආදීන නිස්සාරණ දකිනවා. ඕක සිද්ධාර්ථ කුමාරයාත් දැක්කා. ඕක හැම ආගමකම තියෙන දෙයක්. ඕක සත ඕක සතාසිව්පාවක් දන්නවා. ඕක බුදුන් වහන්සේ දේශනා කරන එකක් නෙමෙයි. මොකද්ද මේ ආස්වාද ආදීන නිස්සාරණ දකිනවා කියන්නේ? අන්න බාහිර දෙයක් නැති බව දකිනවා. අනේක දෙයක් තිබ්බොත් ඒක දකිනවා ඇලෙනවා ගැටෙනවා. අන්න ආදීනව දකිනවා දෙයක් නැති බව ඒක හැදෙන හැටි දකිනවා මේක සිතුවිල්ල. බාහිර එහෙම එකක් නැති බව. අන්න එහෙම වුණොත් තමයි නිස්සරණේ තියෙන්නේ. සත්තට්ඨාන කුසල සූත්‍රය බැලුවොත් හොඳටම දැනේ. නේද? සමුදයංච අත්ථගමයන්ට ආස්වාදයන්ට ආදීනවංච නිස්සරණංච නේ දකින්නවා නේද සමුදයන්ට අත්ථගමයන්ට ඇති වෙනවා දකින්නවා නැති වෙනවා දකින්නවා දැන් මහෝපදේශ හතර කොහොමද බා? කොහොමද මේ චතුරාර්ය සත්‍ය මේ හැම මොහොතෙම චතුරාර්ය සත්‍යය තියෙන්නේ. දැන් මේ පොතක් දකිනවා. මේසයක් දකිනවා. කොහොමද පොත තියෙනවා කියන්නේ සමුදේ. නේ? සමුදේ කියන්නේ පොත තියෙනවා නේ? අන්න සමුදේ කියන්නේ පොත තියෙනවා. පොත තිබ්බොත් දුක්ඛ සත්‍ය තියෙනවා. අයි පොත තියෙන තැන ඇලෙනවා ගැටෙනවා. එක්ක පොත හොඳයි එක්ක පොත නරකයි අන්න සමුදය සත්‍ය තියෙන තැන දුක සත්‍ය තියෙනවා හැබැයි පොතක් නැති බව දකින එක නිරෝධ සත්‍ය නේද? අන්නේ දැකීමයි මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය. අන්න මේ මොහොතේන අරමුණේ සත්‍ය දකිනවා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයටයි. එහෙනම් හැම අරමුණකම චතුරාර්ය සත්‍යයි දකින්න තියෙන්නේ. පටිසෝපාද කියන්නේත් ඒකමයි. අවිද්‍යාව කියන්නේ දෙයක් කියලා ගත්තොත් ඒ දෙයක් කියන්නේම අර ශබ්ද වර්ණ එකතු වෙන සංකාරයටයි. එහෙනම් දෙයක් කියලා ගත්ත එකමයි අවිද්‍යාව. දැන් පොතක් කියලා දෙයක් තියෙනවද? එහෙම දෙයක් නැහැ. ඒක ගත්තොත් ඔක දෙන දෙයක් කියලා. ආයතන අවිද්‍යාව. නොදන්නකම. අය සංඛාර එකතු වෙන શબ્ද වර්ණ අන නාම රූප පත්‍ය සංඛාර නාම රූප එකතු වෙනවා කියන්නේ ඒකටයි. එතකොට බලන්න දැන් ඒකටම විඥානය කියන්නේ. පොත කියලා දැනගත්ත එක. ඒකම අස්ම කියන්නේ. ආයතන කියන්නේ. ඒ කියන්නේ මේ මොහොතේන අරමුණනේ මේ කතා මුළු පටිච්චසමුපාදයේ චතුරාර්ය සත්‍යයත් හැම මේ සත්‍විස් බෝධිපාසික ධර්මම තියෙන්නේ මේ ෂණ සම්පත්තිය මේ මොහොතේ ෂණය දකින්න එකයි. එන අරමුණ එක සිතක් දකින්න එකයි. අනේ අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූපපච්චය සලආයතන. සේරම මේ මොහොතේ අරමුණයි. පස්ස පස්ස කියන්නේත් ඒ පොතමයි අරමුණමයි. පස්ස කියන්නේ වේදනා සංඥා සංකාර ස්කන්ධයෙන්ම දෙයක් කියලා ගත්ත එකයි. පස්සපච්චා වේදනා වේදනාපච්චා අන්න එහෙම වුණොත් ඒකට ඇලෙනවා ගැටෙනවා තණ්හා උපාදාන ඇලෙන උපාදාන වෙනවා ඇලෙනවා ගැටෙනවා දෙයක් තියනවා කියලා ගත්තොත් අන්න එතන භාවේ ජාති ජරා මරණ ශෝක පරිදේව සේරම තියෙනවා පටිසමුපාදෙත් මේ මොහොතේ අරමුණ එමයයි. අකාලික ධමයක්. මොහොතත් ඇත්තක් නෙමෙයි කියලා ඒකත් දැකලා මිදෙන එකක්. අතීතයත් මේ මොහොතෙමයි. අපි හිතුවොත් ඒක මේ මොහොතේනේ සිතුවිල්ලන්නේ. අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ සිතුවිල්ලන්නේ. හැබැයි මේ මොහොතේ හිතන එකත් සත්‍යක් නෙමෙයි. තේරෙනවද? අන්න අකාලික ධර්මයේ ඒපස්සික ඕපනයක ඕනම කෙනෙක්ට බලන්න පුළුවන්. මේක සාද්දිටික ධර්මයක් Taman තමයි දැනෙන්නේ. කාන්දි ටික අකාලික ඒයි පස්සේ කෝපනායක පත්‍ය උපන්න මේ මොහොතේම ඇති වෙන නැති වෙන ධර්මතාවය දකින්නවා කියන්නේ මේ සිතේ අරමුණට දකින්න හැකියාවක් තියෙනවා. මන්ට ඒකට ටිකක් හොඳින් නුවණින් මේක තව තව මෙනෙහි කරන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය නම් ඊටාම වැදගත්. මොකද ඒ තරමටම තමයි මේක පිරිසිදු වෙන්නේ. තේරෙනවද? ඔව් අත්තමයි. ඉතින් ඇත්තටම මේක සාන්දිටික ධර්මයක් කියන්නේ මේ මොහොතේ අපි දෙයක් දකිනකොට මේ දේ Tamanට දැනෙන්න ඕනි මෙතන සිතක් මේ මොහොත සිතක් හටගත්ත බව සිතක් හටගෙන නිරුද්ධ වුණු බවට සිහියක් තියෙනවා. ඒ සිහිය තමයි තමන්ට මේ සාන්දිටික ධර්මයේ අර අර අපි කියන්නේ ඥායස් අධිගමාය කිය. ඒ කියන්නේ නිවන් මඟ යන්නේ අර සිහියට අපිට මේ මොහොතේ සිහියක් නැත්නම් අපිට බෑ අපේ සිත දකින්න. එතකොට අපිට සිත හටගත්ත බවට සිහියක් තියෙනවා. අපිට කේන්ති ගියා කියලා අපිට සිහියක් තියෙනවා. නේද? අපිට දැන් දැන් අපිට මේ මොහොතේ තියෙන සිතට අන්නේ සිහිය තව දියුණු වෙනවා. එතකොට ඒ සිතේ තමයි සත්‍ය දකින්න තියෙන්නේ. එතකොට මේ එතන එතන ඒකයි යෝනිසෝ මනසිකාරය. යෝනිය කියන්නේ ආරම්භක තැන දකින්න එක. සිත ආරම්භ මේ සිත දකින්න එක. එන අරමුණ දකින්න එක. අනේ ඒක යථාභූත ඥානය කියන්නේ එතකොට ඒක සත් ඒක දකින්න ධර්මයේ දකින්න එක. සම්භූත වෙන හැටි දකින්න එක. දෙයක් කියලා කොහොමද මේ සිත හැදෙන එක දකින්න එක. හැබැයි මේක හසු වෙන්නේ සිහියටයි. දැන් මේ මොහොතේ පොත දකිනකොට පොත දකින්න බවට අපිට සිහියක් තියෙනවා. එහෙම නේද? එතකොට පොත දකින්න බවට අපිට සිහියක් තියෙනවා කියන්නේ පොත කියන්නේ සිතුවිල්ලක්. නාම රූප. පොත කියන එක. අපිට ඒක හටගත්ත බවට සිහියක් තියෙනවා. ආ සිහිය තමයි අන්න ඥානෙ. එතකොට මේ පොත එහෙම දෙයක් නැති බවට අපිට මෙනෙහි කරත් ඒ මෙනෙහි කරන එකට සිහියක් තියෙනවා. යථාභූත ඥානෙ මේක දකින්න බව සත්‍ය දකින්නවා කියන එක. එතකොට එතකොට පොතේ විතර වටිනාකම Tamanට අර ආසවක්ඛ්‍යා ඥානෙ ආශ්‍රව කියලා ෂේවිගෙන යන්නේ එහෙම සත්‍යයක් නොවන බව දකිනකොට ඒකෙන් මිදෙන බවට 100ට හසු වෙනවා ඥානෙට හසු වෙනවා. මිදුණා කියලා අන්න සමුදේ අර අර අත්ගමයේ කියන එක තමට අර උදේහව ඥානෙ කියන එක අන්න හසු වෙනවා. ඇති වෙනවා නැති වෙනවා කියන එක ඒ සමුදේ අත්ගමංච කියන එක අතරම ධර්මයේ දක්කොත් විතරයි සිද්ධ වෙන්නේ. නැත්නම් ඒ සිත අපි රැවටිලා බාහිර ඇත්ත වෙනවා. එහෙනම් බාහිර සත්‍ය නොවන බව දකින අපි මෙනෙහි කරන්න ඕනේ. ඒක ඉන්ද්‍රිය ධර්ම කියන්නේ සද්ධා ඒකට වීරියක් තියෙනවා. සද්ධා කියන්නේ සත්‍ය දකින එක. වීරය කියන එකට ගන්න වීරය සතිය කියන්නේ ඒ අනිමිත්ත සමාධිය එතන සතියක් එතන එතන දකින්න එක එතන එතන දකින්න එක එතකොට ඒක තුල උපදින සමාධිය අන ප්‍රඥාව ඒ තුල විඥාන මායාව දකින්න එක ප්‍රඥාව සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම මේ සත්‍ය දකින්න තැනයි හමු වෙන්නේ තේරෙනවනේ එහෙනම් මේ තමයි නිවන් මඟ මේ තමයි ප්‍රතිපදාව අපිට ධර්මයේ පැහැදිලි කරා, දර්ශනයේ පැහැදිලි කරා. එතකොට සත්‍ය ඥානෙ තියෙන්න ඕනේ නේද? ධර්මයේ දැනගෙන තියෙන්න එපයි නේ. ධර්මයේ දන්නේ නැතුව අපිට කරන්න දෙයක් නැහැනේ නේ. කරන්න දන්නේ නැහැනේ මොකද? ඒකනේ කෘත්‍ය ඥානෙට එන්න කලින් සත්‍ය ඥානෙ තියෙන්න ඕනේ. එහෙම නොත් තමයි කෘතඥානෙ මිදීම කියන එක අපිට හමු වෙන්නේ. නේ අනු අනුපිළිවෙලින් යන නිවන් මාර්ගක් නේ. එතකොට සත්‍ය, කෘත්‍ය, කෘතක්. ත්‍රිපිටකයන් දෙදසාකාරා නේ. චතුරාර්ය සත්‍යයට ගැලපුවොත් 12 ආකාරයකටම දකින්න පුළුවන්. එවනේ මෙතනදී මේ ධර්මයේ න්‍යායාත්මකව හොඳින් පැහැදිලි කරලා තියෙන්නේ. නමුත් ප්‍රායෝගික වෙන එකයි වැදගත් වෙන්නේ. දැන් මෙහෙණින් වහන්සේ ඉන්නේ සතපිලාද, ඇලවිලාද, මෙහෙණින් වහන්සේ ඇවිදිනවද, කනවද, බොනවද? අර හැමතැනම Taman නැතුව කරන කමටහට යන්නේ. මට මම නැති වෙන හැටි. ඒ කියන්නේ අපි උද්දේශ පාඩේ නේ. ඔව් ඔව්. එතකොට බලන්න මම ඉන්නවද කියලා. ඇවිදින්නේ මමද? බලන්න මහණින් වහන්සේ ඇවිදිනකොට මෙනෙහි කරන්න සතර ඉරියව්ව. මෙතන මෙතන ඉන්නවද තමන්? එහෙනම් තමන් ඉන්නවද කියලා බලන්න. ඒ ඉන්නවනම් ධර්මයේ මෙනෙහි කරන්න. එතකොට තමන් නැතුව ඇවිදිනව දැනේ. තමන් නැතුව වැඩ කරනවා දැනේ. මේ ලොලු කපන්නේ මමද? නේද? මේ බඩේ අමාරුව මගේද? මේ කොන්දේ අමාරුව මගේද මේ සිතුවිල්ල තමයි මම කියන්නේ අමතකේ මනෝවිඤ්ඤාණය මේ පොත පේන්නේ මට මේ පොත මම දකිනවා ඒතකොට සාමාන්‍ය මේ වෙනද විදිහටම පේනවා වෙනද විදිහටම ඇහෙනවා වෙනද විදිහටම දැනෙනවා නේ අන්ධ වෙලා නැහැ බීරි වෙලා නැහැ නමුත් ඒ වෙනද විදිහට මේක ආයතන මට්ටමේ ස්කන්ධ මට්ටමේ තියෙන්නේ. ඊටනේ දැනෙන්නේ රස. ඒක මගේ කරගන්න ඕනේ නැහැ. මම හදාගෙන මම විඳිනවා කරගෙන මම පිනවන්නේ කියොත් අන්න රස රාග යනවා පටිසංවේදනයට රස පටිසංවේදී රස රාගන පටිසංවේදී අයි එතන මම නැත්තම් කවුද පිනවන්නේ පිනවන කෙනෙක් නැහැ වර්ණ පටිසංවේදී වර්ණ රාගන පටිසංවේදී ශබ්ද වර්ණ අපිට වෙනද විදිහටම ඇහෙනවා නේ පේනවා නමුත් එතන කෙනෙක් ඉන්නවා මටද පේන්නේ පෙනීම පෙනී වාක්‍ය කරයි. වෙනදා විදිහටම කතා කරනවා. කතා කරන්නේ මමද? මේ බනින්නේ මමද? මේ hina වෙන්නේ මමද? මම නැතුව hina වෙන්න පුළුවන්ද? මම නැතුව බනින්න පුළුවන්ද? මම නැතුව කතා කරන්න පුළුවන්ද? හොඳට බලන්න. අතිසියු. එක තැනකවත් මමයා ගැට ගහන්න නැතුව කමටහනක් විදිහට පුළුවන් නම් මෙනෙහි කරන්න. ඊටාම සමීපයි නිවන් මාර්ගයට. දිත්තේ දිත්ත මත්තන් වෙනවා දුටු දෙයක් නැති වෙනවා දුටු කෙනෙක් නැති වෙනවා හර චිත්‍රය වගේ අපිට පේනවා. හැබැයි චිත්‍ර දෙයක් නැහැ. වටිනාකමක් නැහැ. ඒකට කම්පනයක් නැහැ. අකෝපා චේතු විමුක්තියට එනවා. කම්පනයක් නැහැ. අකම්පිතයි. තේරෙනවද? මේක ඊටාම ගැඹුරු තැනක්. ශබ්දේ ශබ්දයක් විතරයි, වර්ණේ වර්ණයක් විතරයි කියනකොට ශබ්ද වර්ණ කියලා නොදැනෙන කම්පනයක් කම්පණය වෙනවද නැද්ද කියන එකටයි එන්නේ අන්තිමටම. බාහිරට කම්පණය වෙනවද? එහෙනම් ආත්මයක් තියෙනවා. අපි කියව සබ්බ සංඛාර සංඛාර කියන්නේ අපි ආත්මය මම ඉන්නවා කියලා ගත්තොත් සංඛාරය. වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර. අඬනකොට ශබ්දේ වචී සංඛාර කිව්වා නේද? එතකොට අඬන ශබ්දේ කාය සංඛාර කිව්වා නේ. අඬන ශබ්දේ වචී සංඛාර. එතකොට අඬන ක්‍රියාවලිය කාය සංඛාර. එතකොට අඬනකොට ඇති වෙන දුක මනෝ සංඛාර. අයි දුක කාටද? මට මම ඉන්නවා. නේ. කරුණාව තියෙන කාටද? මට මම ඉන්නවා. දැන් පෘථග්ජන භූමියේ මෛත්‍රිය ගත්තොත් එතන මෛත්‍රී කරන්නේ මම. එහෙමනොත් මම ඉන්නවා. එහෙනම් මම ඉන්නවා නම් ආත්මයක් තියෙනවා. අපිට අනාත්ම ධර්මය හමු වෙන්නේ නැහැ. එහෙමනොත් දුකෙ මිදෙන්නේ නැහැ. එහෙනම් සත්‍ය දැක්ක නෙමෙයි. සත්‍ය දැක්කේ නැහැ කියන එකයි. එහෙනම් අවිද්‍යාව තියෙන්නේ. විද්‍යාව නැහැ. තේරෙනවද? දකින්න සාන්දිටික ධර්මයේ මෙහෙණින් වහන්සේ විසින්මයි මෙහෙණින් වහන්සේ පාරුව සාදාගෙන යා යුතුයි. පණිවිඩය කියන්න පුළුවන් කල්යාණ මිත්‍රාට අරගෙන යන්නම් බෑ. අරගෙන යන්න බෑ. ආනන්දේ ජේතවනාරාමයට පාරක් කියයිද එන ආකාරයක් කියයිද වුණු වෙන කොහෙවත් යයි නම් මම කුමක් කරන්නද ආනන්දේ. ඒක බුදුන් වහන්සේ හැමතැනම අපිට හම්බ වෙනවා කියනවා. නේ අපිට මූලපරයය සූත්‍රයේ බුදුන් වහන්සේ ඒ දේම කියනවා. ආ කල්‍යාණ මිත්‍ර පාර පව පෙන්නනවා පවණි කියලා. ඉතින් ඒක ධර්මයේ හොඳින් අහන්න ලැබෙනවා නේ. කොයිතරම් වටිනවද නේ? මට මේ මෑතකදී මේ ඔය මනවලට මං මේ අහන්න ගත්තේ දැන් මාස කාමාර දෙකක් විතර. මට උපවාසකම්ම කෙනෙක් කිව්වේ. ඊට පස්සේ තමයි මම ඒක අහන්න ගත්තේ. ඊට පස්සේ මම ඒ උපවාසකම්මගෙන් තමයි නම්බරෙත් ඉල්ල ගත්තේ. ඒ උපවාසකම්ම පොළොන්නරුවේ වැඩ ඉන්නේ. එයා කොළොන්නර ඉන්නේ මම මෙහි. අනිතර මං ආවට ඉඳලා හිටලා එනවා යනවා මගේ සුදුසුම බලනවා. මේ මේ නිවාසෙ කොහෙද කිව්වේ? ඈ? ගල් කොහෙද කිව්වේ? ගල් නෑවනේ. ගල් නෑව, ගල් නෑව. ඒක තියෙන්නේ කැකිරාව පැත්තේද නැත්නම් කැකිරාව කිට්ටු. කැකිරාව කිට්ටු තියෙනවා. කැකිරාව ආසනේ. එතකොට මේ ධර්මය නම් හොඳින් නිරවුල් අහන්න ලැබෙනවා. හැබැයි තම තමන්ගේ කටයුත්තක් තමයි ප්‍රායෝගික වෙන එක. <laughs> එතනයි තියෙන්නේ කුසලස්ස උපසම්පදා. <laughs> සබපාප සකරණ මේ අපිට එන හැම ආරම්භණයක්ම අකුසල ආරම්භණයක්. එතකොට අපි කුසලස්ස තියෙන ඕනේ උපසම්පදා. ඒ කියන්නේ අපි ගා කුසලයේ තියෙන දක්ෂතාවයේ තියෙන එක දකින්න. <laughs> අනේ එහෙම වුණොත් තමයි සචිත්ත පරියෝ දසනන් මේ චිත දමණය වෙන්නේ. සත්‍ය දැකලායි දමණය වෙන්නේ. සත්‍ය නොදකින තාක් දමණය වීමක් නෑ. අන්න එයයි බුද්ධානුශාසනා නේ. සබ්බපාප සාකරණ කුසල සුප සම්පදා සචිත්ත පරිවදපණං ඒතම් බුද්ධානුශාසනා කියවේ නිසා. ඒ කොයි තරම් වටිනවනේ. හැබැයි අතර මේක දකිනවා නම් අන්න සාන්තයි ප්‍රණීතයි. ඒතම් සාන්තං ඒතම් ප්‍රණීතං. යදිදා සබ්බ සංඛාර සමතෝ සියලු සිතුවිලි සබ්බ සංඛාර. මේක හරියට කියනවා මේ සබ්බ සංඛාර කියන එක. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත්ති නිබ්බන්ති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය නේ පබ්බේ සංඛාරා අනිච්ච සියලු සිතවිලි අනිච්චයි යදා පඤ්ඤාය පස්සති ඒ නේ යථාභූත ඥාණයෙන් ඒක දකින්න ඕනේ යදා පඤ්ඤාය පස්සති අති නිබ්බන්ති දුක්ඛේ එයයි දුකෙන් මිදෙන මඟ ඒ සමග්ග විසුද්ධිය එකම මඟ එයයි විසුද්ධියට නේ සත්තාන විසුද්ධියයි කියනවා මේක හැමතැනම තියෙනවා ඒ තම සාන්තං ඒ තම ප්‍රණීතං යදිදා සබ්බ සංඛාර සමතෝ කියන සියලු සිතුවිලි සමතේ උන් තැන සාන්තයි ප්‍රණීතයි කියන එකයි අභූපති පටිනිස්සග්ගෝ. අන්න එහෙම වුණොත් මේ දක්වා අපි උපාද උපදි ගොඩ අල්ලගත්ත ඒවා අතහැරිලා යනවා. ඡේ වෙනවා. ඡේ ධම්ම වය ධම්ම. සංඛාරණේ සකස් උනේ සකස් උනේ අபிසංකරණයකින්. වේ නැවත නැවත නැවත නැවත එකම දේ දකිනකොට ඒක බල ගැන්වෙනවා දෙයක් බවටපත් වෙනවා. අන්න රූපපන්තිකව ආවසෝ රූපං කියපේක. රූපේ හැදුනේ මේ විදිහටයි. රූපේ පජානාති. රූපේ අපි දැන් දකිනවා. ඒක හැදෙන එහෙම දෙයක් නැති බව. ඒක හැදුනේ අර අර නැවත නැවත නැවත නැවත රුප්පණේ නිසායි. නේද? දැන් එහෙනම් ඒක ෂය වෙන්නේත් නැවත නැවත මෙනෙහි කිරීම තුලයි. ෂය ධම්ම වය ධම්ම. නේ? සබ්බුපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ. ඒ උපදි ගොඩ අතහැරලා යන්නේ ඒ විරාගය නිරෝධ නිබ්බාන කියන ඒ නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිච්චසග්ගානුපස්සී කියන නැවත නේ අල්මක් කම්පනයක් චංචලයක් නොවන අන්න අර මිදීම පටිච්චසග්ගහ අරහත්ත්වේ කරා යන රහත් භාවයටපත් රහණ ඇති වෙන තැනයි තේරුණානේ ඒ ඒ ස්වාමීන් බොහොම පින් ඔබ වහන්සේ තේරුණා ස්වාමීන් නන්තරවත් ස්වාමීන්